අපි කොච්චර උද්ඝෝෂණය කරත් කොච්චර මේ ටිකටින් කරත් වැඩන්නේ මේ ඇත්ත වශයෙන්ම ත්‍රිකුණාමලයේ මේ සුළු පිරිසකට මේ වෙන් වෙච්ච දෙයක් තමයි ওই මේ තහනම් පන්න ක්‍රමය. ඒ නිසා අපි දිවර අමාත්‍යාංශර කොච්චර දැනුම් දුන්නත් කිසිම මේ පිළිතුරක් ලැබෙන්නේ නැහැ. පොලිසියට කිව්වත් ඒකෙන් කිසිම මේ සාහනයක් ලැබෙන්නේ නැහැ. නේවියට කිව්වා නේවිය තමයි මූදේ ආරක්ෂා කරන්නේ. නමුත් මේ මූදේ ආරක්ෂා කරන නිසා නේවියෙන් කිසිම මේ අපි බලපෑමක් කරොත් පමණයි ඒගොල්ලන් එකක් දෙයක් අල්ලන්නේ. අපි කොච්චර ගුවත් ඒක මේ නවත්තන්න ක්‍රමයක් නැතුව මේ දඟලන්නේ. ඇත්ත වශයෙන් බලන්න මේ මේ මැරුණේ දෙවෙනි එක. පළවෙනි එක අතුරුදහන් වුණා. ඒකේම අතුරුදහන් වුණාම තමයි ඒකට කිසි මේ ඒ පවුල් මේ ජීවත් වෙන්නවත් කිසිම මේ සහනයක් දුන්නේ නැහැ සමාජතන්ත්‍රය. මේ දෙවෙනි එක.